එමනම් අපි ධර්ම සාකච්ඡාව මේ පමණකින් නිමා කරමු. ආනන්ද මහින්කන්ද මහත්මයාට මම හිතන්නේ අද සම්බන්ධ වීමේ මොකක් හරි මයික් එකේ දෝෂයක් තියෙනවා. දැන් ඇහෙනවද ස්වාමීන් වහන්සේ? ආ දැන් ඇහෙනවා. ඔව් දැන් ඇහෙනවා. මම මේ නැවත වරක් රීස්ටාර්ට් කරා. ඒ අතරේ මේ ස්වාමීන් වහන්සේ මේ බොහොම පිං මේ නෑ මගේ ප්‍රශ්නේ උනේ ස්වාමීන් වහන්සේ මේ දැන් ප්‍රශ්නයක් නෙමෙයි අතන පොඩි මම මතක් හිත දෙයක් ඔබ වහන්සේගේ අර සංඥාව ගැන කතා කරන්නේ. ඔව්. මේ ඒ ඒ සංඥා බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේ සංඥාව කියන්නේ මිරිඟුවක් කියලා හුඟක් වෙලාට මේ කොච්චර ඇත්තද කියලා මතක් වෙන අවස්ථාවක් කියලා මට මතක් වුණා ඔබ වහන්සේගේ ඒ සංඥාව ගැන කතා කරද්දී සොහන දැන් මේ වර්තමාන ඔය සාමාන්‍යයෙන් කියනවනේ සබ්ජෙක්ට් එකක් තියෙනවනේ කමියුනිකේෂන් කියලානේ සංනිවේදනය දැන් ඒ ඒ sannivedanaye මූලික පියවර එක්කෙනෙක් ඒ කියන්නේ දෙන්නේ අතර කතාව. ඒ මූණට මූණ බලාගෙන කතා කරද්දී පවා මේ දැන් මට කියන්නේ Tamanට කියන්න ඕන දේ නෙමෙයි කටින් පිට වෙන්නේ. ඒතර කටින් පිට වෙන දේ නෙමෙයි අනිත් එක්කනට ඇහෙන්නේ. අනිත් එක්කනට ඇහෙන දේ නෙමෙයි එයා හිතෙන් ග්‍රහණය කරගන්නේ. එතකොට මේ මේ සංඥාවල කියන්නේ කොයිතරම් වැරදි දෙයක් වෙන කෙනෙක් වෙන කෙනෙක් ග්‍රහණය කරගන්නවද? ඒ ග්‍රහණය කර ගැනීම මත කොයිතරම් වැරදි තීරණ වලට එළමෙනවද කියන එක. දැන් අපි හිතමු දැන් දැන් ඕක දෙන්නෙක් අතර තව හතර පහ දෙනෙක් අතර මේ කතාව යනකොට ඊට පස්සේ වෙන වෙන මාධ්‍ය වලින් සමාජ මාධ්‍ය වලින් එහෙම නැත්නම් විවිධාකාර මාර්ගවලින් යනකොට මේ කොයිතරම් විදිහටනේ මේ සංඥාව විකෘති වෙනවද ඒ විකෘති වීම නිසාම කොයිතරම් වැරදි තීරණ වලට වෙලා මේ ලෝකේ මරා ගන්නවද කියන එක ස්වාමීන් වහන්සේ මට මතක් වුණා මේ ඒ ඒ සංඥා මිරිඟුවක් කියපු බුදුහාඳුරන්ගේ දේශනාව මොන තරම් සත්‍යයක්ද කියලා. ඒකට ඔබ වහන්සේ පොඩ්ඩක් අදාළක දිරවත් ගන්න පුළුවන්. ඒ විදිහට අපි එහෙම ගැඹුරට ගැඹුරට හිතලා බලනකොට තමයි ඉතින් ඒ කොච්චර අපි මේ ඉන්ද්‍රයන්ගෙන් හඳුනා ගන්න දේ කොච්චර පටල වෙනවද කියලා තේරෙන්නේ. ඉතින් ඒ නිසා ධර්මයේ පැහැදිලි කරන්නේ ඇසින් දැක්ක පමණට ඒක ඒ විදිහෙන් ගන්න එපා. කනෙන් අහපු පමණට ඒ විදිහෙන් ගන්න එපා. මේ මේ පංචේන්ද්‍රයන්ගෙන්ම ගන්න දේ අපි ඊට පස්සේ මනසිනුත් විශ්ලේෂණය කරන්න. හැබැයි මනසින් දෙන තීරණෙත් ඒ විදිහට ගන්න එපා. ඊට පස්සේ මේවා විවිධ පැතිවලින් සංකලනය කර කර බලන්නට ඕනේ. හැබැයි අපි සංකලනය කර කර බලන්නෙත් ආපහු අපේම අත්දැකීම් එක්කලා. ඒ අත්දැකීමුත් නිවැරදි නෑ. ඉතින් එතකොට මොකක් එක්කද බලන්නේ? අන්න එතනදී තමයි අපිට ධර්මයේ පිහිට තියෙන්නේ. සම්මා සම්බුදුරේක ලෝ පහළ වෙලා මේ ආර්ය ධර්මය ලෝකයට කියා දීමේ වැදගත්කම තියෙන්නේ. ඒ බුදුරෙක් විසින් පහදලා දෙන මේ විශ්ව ධර්ම સિદ્ધාන්ත. එතන මේ ලෝකේ දේවල් ක්‍රියාත්මක වෙන මූල ධර්ම. හේතුඵල, ත්‍රිලක්ෂණ, ඊළඟට මේ පරමාර්ථ ධර්ම කතාව. එතකොට මේ මේ කරුණු මූලික කොටගෙන අපට දේවල් දිහා බලන්න උත්සාහ කළොත් විතරයි ඒක ඇත්තටම ක්‍රියාත්මක වෙන විදිහ පේනෙන්නට ගන්න. එහෙම නැතිනම් අපි දකින්නෙම එක්කෝ අපේ රුචි අරුචිකම් මත. එහෙම නැත්නම් දැන උගත් දේ අනුව. එහෙම නැත්නම් ලෝකයේ අන් අයගේ සිතුම් පැතු අන් අයගේ පෙළඹවීම. එහෙම නැත්නම් ලෝක සම්මුතිය මත. එහෙම නැත්නම් තමන්ගේ පෞද්ගලික අත්දැකීම් මත. එහෙම නැත්නම් අබ්බැහි මත. ඔන්න ඔය වගේ සාධකත් එක්කලා තමයි අපි ලෝකය ගැන විශ්ලේෂණය කරන්නේ තීරණ ගන්න ඔක්කොම කරන්නේ. ඒ එකක්වත් නිවැරදි සාධක නෙමෙයි. ඒ නිසා තමයි කාලාම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ඔක්කොම බැහැර කරන්නේ. පරම්පරාවෙන් ආවා කියලා පොතේ තිබ්බා කියලා ගුරුවරයා කිව්වා කියලා තර්කයට ගැලපුණා කියලා තමන්ගේ මතයට ගැලප ඒ ඔක්කොම බැහැර ගන්න. මොකද එකක්වත් කරුණු નિවරදිව වටහා ගැනීම නිර්ණායක නෙමෙයි. හැබැයි ඊට පස්සේ බුදුහාමුදුරුවෝ පැහැදිලි නිර්ණායක දෙකක් අපිට දේශනා කරනවා. මොකද්ද? සාන්දෘෂ්ටික න්‍යාය සහ පන්නක න්‍යාය. සාන්දෘෂ්ටික කියලා කියන්නේ තමන් සති සම්පජඤ්ඤයෙන් යුක්තව වෑයම් කරන්නට ඕන තමන්ගේ මනස තුල තමන්ගේ කය තුල ක්‍රියාත්මක වෙන දේ සති සම්පජඤ්ඤයෙන් අත්දකින්න. දැන් කලින් අත්දකලා තියෙනවා ඒව අසතියෙන් සහ අසම්පජඤ්ඤයෙන්. එතකොට දැන් ඒකායනෝය අම්බික්කවේ මග්ගෝ එකම මාර්ගයයි මේකට තියෙන්නේ කියන්නේ. ඇයි තමන් සති සම්පජඤ්ඤයෙන් යුක්ත වුණොත් විතරයි ඒ අත්දැකීම් निराවුල් කරගෙන ඒ ඥානය අවදි කරන්න පුළුවන්. එතකොට ඒකට ඒක හඳුන්වනවා සාන්දෘෂ්ටික. සාන්දෘෂ්ටික කියලා කියන්නේ තමන් විසින්ම අත්දකිනවා. හැබැයි තමන් විසින් අත්දකින්නේ කොහොමද? නිකන් අත්දැකීමක් නෙමෙයි මුලාවෙන් කරන අත්දැකීම නෙමෙයි සති සම්පජඤ්ඤය. ඊළඟට දෙවෙනි ක්‍රමය තමයි අපන්න ක්‍රමය. අපන්න ක්‍රමය කියලා කියන්නේ යම් කිසි කෙනෙක් කියන කරන දේ අපට මේ මොහොතේ තමන් තුලින් අත්දකලා ප්‍රත්‍යක්ෂ කරන්න මේ මොහොතේ අපට බෑ ඒක. එතකොට එහෙම බැරි නම් අපි එතනදී මොකද්ද කරන්න නැත්තේ දැනට තියෙන සාධක සලකලා බලලා ඒක එහෙම වුණත් එහෙම නොවුණත් Tamanටත් අනුන්ටත් අනර්ථයක් නොවන මාර්ගයේ තෝරගන්න. ඒක තමයි අපන්න කරන්නේ. ඒකට කියනවා අවිරුද්ධ ප්‍රතිපදා කියලා. අවිරුද්ධ කියලා කියන්නේ කිසිදු මොන පැත්තට ගියත් විරෝධතාවයක් නැහැ. දැන් අපන්නක ජාතකය අපට පෙන්වන්නේ මේ කතාව. දැන් අර දැන් ජාතක පොතේ මුලටම අපන්නක ජාතකය යොදලා තියෙන්නේ ඒ නිසා. දැන් අර ගැල් කරුවන්ට යනකොට බොස්තන් වහන්සේ සමග අර රාක්ෂය ඇවිල්ලවලා කියන ඔය වතුර ඉවත දාන්න මේ වැලි ගොඩේ වරයන් එක තේරුමක් නැහැ. මේ සත්තුන්ටත් වෙහසක්, Tamanටත් වෙහසක්. මේ හැපැත්තේ වහිනවා. ඒතර මඩ තවරගෙන කෙස් තෙමාගෙන ඇඳුම් තෙමාගෙන නෙළුම් අල කකා නෙළුම් මල් අත දරා ඉතින් මේ හොඳටම වහිනවා කියලා එත්තු යන. දැන් අර ඔක්කොම ලෑස්ති වුණා වතුර හලන්න. බෝසතාණන් වහන්සේගේ මා කලබල වෙන්න එපා. දැන් මේගොල්ලෝ එහා පැත්තේ වහිනවා කියනවා නම් එතකොට කවුරුවත් දැක්කද වැහි වලාකුළා. වැහි වලාකුළා කොච්චර විතර දුරට පේනවද? එතකොට යොදුනක් විතර දුරට. ඉතින් දැන් මේ කවුරුවත් දැක්කද වැහි වලාමක්? දැක්කේ නැහැ. එහෙනම් ඉතින් යොදුනක් දුරට වැස්ස තියනවා කියලා හිතන්න බෑ. ඊළඟට සීත සුළඟ කොච්චරක් දුරට දැනනවද? විදුලි එළිය කොච්චරක් දුරට? අකුණු පුපුරන හඬ කොච්චරක් දුරට? ඒ එකක්වත් මේ කාටවත් දැනුන්නේ නැත්නම් මේගොල්ලෝ කියනෝ නම් එහා පැත්තේ වහිනවා කියලා කොහොමද ඒ කතාව අපි විශ්වාස කරන්නේ? ඒ නිසා වඩාම අවිරුද්ධ ක්‍රමය තමයි හරි. ඒගොල්ලෝ කියන දේ බැරි වෙලාවත් හරි ගියොත් අපි එතනට ගිහිල්ලා වතුර හලමු. හලලා අලුතින් පුරව ගමු. හැබැයි බැරි වෙලාවත් ඒගොල්ලෝ කියන දේ නිවැරදි නැත්තම් අපිට මඟ මැරෙන්න නෙවෙන්නේ. ඒ නිසා අපි වතුර හලන්න නැතුව දැන් අන්න තමන්ට තමන් තුලින් හෝ ඒ මොහොතේම ඒ ඒ කියන කතාවේ යථාර්ථය ප්‍රත්‍යක්ෂ කරන්න බැරි නම් එතරම්දී අපිට කාලයක් ගන්න වෙනවා යම්කිසි ප්‍රතිපදාවක් තුළ. ඒ ප්‍රතිපදාව කොමක්ද? ඒ තමන් ගන්න නිගමනය ඒ පැත්තට ගියත් මේ පැත්තට ගියත් අනර්ථයක් නොවන නිගමනයක්. ඒතකොට මේ මේ ශාසනයේ සද්ධා ප්‍රතිපදාව ওই විදිහටයි ආරම්භ වෙන්නේ. ඒ කියන්නේ ප්‍රඥාවෙන් තමයි මේක ප්‍රත්‍යක්ෂ කළ යුත්තේ. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන හැමදේම අපට එකපාරට ප්‍රඥාවෙන් ග්‍රහණය වෙන්න. දැන් ඔබතුමා මුලින් කිව්වේ අර සංඥාව ගැන. ඒතර සංඥාව ගැන අපි මීට කලිනුත් අහලා තියෙනවා. ඒතර දැන් තමයි අපිට මේ වයසට එනකොට මේ ධර්ම ඉගෙන ගන්නකොට තමයි මේකේ තියෙන ගැඹුර වැටහෙන්නේ. ඉතින් එතකන් අපි මේක විශ්වාස කරන්නේ මොකක් මතද? බුදුරජාණන් වහන්සේ පිළිබඳව තියෙන සද්ධාව මත. ඉතින් අන්න ඒ වගේ මේ කාලාම සූත්‍රයේදී අර නිර්ණායක ඔක්කොම බැහැර කරලා බුදුරජාණන් වහන්සේ නිර්ණායක දෙකක් අනුමත කරනවා එකක් තමයි සති සම්පජඤ්ඤයෙන් තමන් විසින් සාන්දෘෂ්ටිකව අත්දකින දේ අනිත් එක තමයි තවම එහෙම අත්දකින මට්ටමට සාධක පූර්ණ නැත්තම් මොන පැත්තට ගියත් හානියක් නොවන ක්‍රමේ තෝරගන්න. ඉතින් ඒ විදිහට අපි බුදුරජාණන් වහන්සේ පිළිබඳව සද්ධාවෙන් මේ මූලික ධර්ම න්‍යායන් මුලදී ඉගෙන ගන්නට මොකද අපිට ඒ ඔක්කොම ප්‍රත්‍යක්ෂ නැහැ. ඒ නිසා අපිට මුලදී සද්ධාවේ පිහිට තමයි. බුදුහාමුදුරුවෝ දෙසූ නිසා අපි චතුරාර්ය සත්‍ය ගැන, පටිච්චසමුපාදය ගැන, ත්‍රිලක්ෂණය ගැන, පරමාර්ථ ධර්ම ගැන අපි ඉගෙන ගන්නවා. ඉතින් මේවා ගැන ඕන තරම් කෙනෙකුට සැක හිතන්න පුළුවන්. හැබැයි අපි සැක හිතන්නේ නැතුව ඉගෙන ගන්නවා බුදුහාමුදුරුවෝ ගැන සද්ධාව. ඊට පස්සේ ඒවා ඉගෙන ගත්තට පස්සේ තමයි ඒ අනුව ලෝකේ දිහා බලනකොට අපට වරදින තැන් ආදී පේනෙන්නට ගන්න. එතකොටයි සති සම්පජඤ්ඤය අවදි කරගන්න පුළුවන්. ඉතින් අන්න ඒ විදිහට ඔව් ඒ විදිහට පටලැවිල්ල ඔව් පටලැවිල්ල ලියා ගන්න අපිට සති සම්පජඤ්ඤයමයි උදව් වෙන්නේ. ඉතින් ඒක අවදි කරන්නට සතිය කියන්නේ මොකක්ද කියලා හඳුනාගෙන අවධානය පුහුණු කරන්න පුළුවන් වෙන්න ඕනේ. සම්පජඤ්ඤය අවදි කරගන්න නම් මේ විශ්වය තුල දේවල් නාම රූප ධර්ම ක්‍රියාත්මක වෙන මූලික સિદ્ધාන්ත හඳුනාගෙන ඒ ඒ સિદ્ધාන්ත ඔස්සේ විශ්ලේෂණය කරන්න. අපි නිතරම කියන කතාවක් මේ ගණිතය ගැන ඉගෙන ගන්න ඕන නම් ගණිතයේ මූලධර්ම ඉගෙනගෙන ඒ ඔස්සේ විග්‍රහ කරන්න. ඒක ඒ ගණිතයේ මූලධර්ම ඉගෙන ගන්නේ නැතිව මේ වෙනත් කාරණයක් ඉගෙනගෙන ඒ තැනත්තට සාහිත්‍ය විමර්ශනය කරන මූලධර්ම ඉගෙනගෙන ගණිතය අධ්‍යයනය කරන්න බෑ. එතකොට සාහිත්‍ය විමර්ශනය කරනවා නම් ගණිතයේ මූලධර්ම ඉගෙනගෙන සාහිත්‍ය විමර්ශනයක් කරන්න බෑ. ඒකට සාහිත්‍ය පිළිබඳ ඒ අධ්‍යන මූලධර්ම ඉගෙන ගන්න. ඉතිහාසය විමර්ශනය කරනවා ওই දෙකෙන්ම බෑ. ඒකට ඓතිහාසික මූලාශ්‍ර හඳුනා ගන්න. අන්න ඒ වගේ එක එක විෂය විශ්ලේෂණය කරලා හරියට හඳුනා ගන්නට නම් ඒකට අදාළ સિદ્ધාන්ත තියෙනවා. ඒතකොට ධර්ම කියලා කියන්නේ විෂයක විෂයක් නෙමෙයි මේ සමස්ත විශ්වයේ ක්‍රියාකාරීත්වය. ඒක හඳුනා ගන්න ඕන නම් එහි තියෙන මූලධර්ම හඳුනාගෙන ඒ ඔස්සේ අධ්‍යයනය කරනවා. ඒ මූලධර්ම තමයි අපි මේ පරමාර්ථ ධර්ම හැටියට බෙදලා බෙදලා බෙදලා ගත්තාම මේ මූල ධර්ම තමයි අපි මේ ඉගෙන ගන්න. ඊට පස්සේ පටිච්ච සමුප්පාදයේ හැටියට මේ මූල ධර්ම ගොනු වෙන, එකතු වෙන, සංග්‍රහ වෙන, සක්‍රිය වෙන ආකාරය තමයි ඉගෙන ගන්න. ත්‍රිලක්ෂණයේ වශයෙන් ඒවැ ආවේනික ගති ලක්ෂණ ඉගෙන ගන්න. චතුරාර්ය සත්‍ය හැටියට පරමාර්ථයට ළඟා වෙන්න මේ ධර්ම කොහොමද අපි දකින්න ඕන හසුරුවා ගන්න ඕන කියන මගයි අපි පුහුණු කරන්නේ ඉතින් ওই ටික අනුව තමයි අපිට මේක විශ්ලේෂණය කරගන්න වෙන්නේ. එහෙනම් පැහැදිලි ඇත්තම අර දැන් ඔබ වහන්සේ නිතර නිතර මතක් කරනවා තමයි මේ අර නත්තබ්බ්‍ය ආබාධය සංවත්තේ කියන දැන් ඔබ වහන්සේ මතක් කරේ මේ අන් තමන්ට අනුන්ට වරදක් නොවන දෙයක් කරන්න කියන එක. මම හිතන්නේ සනස ඒක අපි තියාගත්තා නම් අපේ මේ මූලික පදනම හැටියට දැන් පන්සිල් වලට වඩා කලින් ඒක තියාගත්තා නම් මට හිතෙනවා මම දැන් ඒ පුරුදු කරන ක්‍රමයක් හැම වෙලාවෙම මේ කතාවෙන් බරෙන් ක්‍රියාවෙන් මේක වෙනත් කෙනෙකුට වැරදි විදිහකට බලපානවාද කියන එක ඔළුව තියාගත්තාම හරිම ලේසි කියලා හිතෙනවා. ඇත්තටම අපිට මේ සියලු ධර්ම කාරණා ගැන අපි කවුරුවත් විචක්ෂණ නැහැනේ. මුළු ත්‍රිපිටකයම ගැන අපි විචක්ෂණ නැහැනේ. ඒ නිසා තමයි අපිට මේ මූල ධර්ම වැදගත් වෙන්නේ. දැන් අපි හිතමු එක ගාතාව සබ්බපාපස්සා කරන කුසල සුපසම්පදා සජිත්ත පරියෝධන. දැන් ඕක කෙනෙකුට ඕන නම් ඕක මූල ධර්මයේ කොටගෙන පුහුණු කරන්න පුළුවන්. දැන් ඔබතුමා ඔය කිව්ව මේ මේ අම්බලට්ටික රාහුලෝවාද සූත්‍රයේ පැහැදිලි කරලා තියෙන ඔය මූලධර්ම. ඕක හරියට තහවුරු කරගත්තොත් ඕකම තමයි සමස්ත ධර්ම මාර්ගය වෙන්නේ. එතකොට සබ්බපාපස්සගතව මූලධර්මයේ කරගත්තොත් ඒක තමයි සමස්ත නිර්වාණගාමිනී මාර්ගය වෙන්නේ. අන්න ඒ විදිහට බුදුරජාණන් වහන්සේ මූලධර්මමය වශයෙන් සහ ප්‍රතිපදාමය වශයෙන් දේශනා කරපු කරුණු තියෙනවා. එතකොට සමහර තැන්වල මේ මූල ධර්මයක් පැහැදිලි කරනවා ප්‍රතිපදාවත් පැහැදිලි කරනවා. සමහර තැන්වල මූල ධර්මයේ විතරක් පැහැදිලි කරනවා. සමහර තැන්වල ප්‍රතිපදාව පැහැදිලි කරනවා. සමහර තැන්වල මේ දෙකම එකට පැහැදිලි කරනවා. මේ දෙකම එකට පැහැදිලි කරපු තැන තමයි ධර්ම න්‍යායක් හැටියට, ධර්ම පරයායක් හැටියට දක්වන්නේ. එතකොට එතන ධර්මයක් තියෙනවා. ඒකේ ප්‍රතිපදාවත් ඒක ඇතුලේ තියෙනවා. ඉතින් ඒ වගේ තැනක් තමයි අම්බලට්ටික සූත්‍රයේ දක්වන ওই කතාව Tamanට හානියක් වෙනවද ලෝකෙට හානියක් වෙනවද කියලා නිතර විමසා බැලේ. සනස මේ ඒ කාලාම් සූත්‍රය මහස මතක් කරපර පාරමික ප්‍රතිපදාව සහ ගදානිතික මහස මතක් කරීමේ ඒ කරුණු දෙක එක තැනක සඳහන් වෙන ඔව් එක තැනක සඳහන් වෙනවනේ කොහොමද කාලාම සූත්‍රයයි තියෙන්නේ කාලාම සූත්‍රයයි කාලාම සූත්‍රය ගැන කතා කරන 190ක්ම ඔය ටික ගැන කතා කරන්නේ පොතේ තිබුණාට පිළිගන්න එපා පරම්පරායි ඔය එපා එපා කියන ටික විතරයි. දැන් අපි සීලය ගැන කතා කරනවා සත්තු මරන්න එපා හොරකම් කරන්න එපා. ඔය එපා කියන ටික විතරයි. හැබැයි සීලය කියන්නේ එපා කියන ටික විතරක් නෙමෙයි කරන්න ඕන ටිකුත් තියෙනවා. ඒ ටික ගැන කතා කරනවා. සත්තු මරණ එකෙන් වළකිනවා වගේම සත්තු ගැන අනුකම්පාවෙන් දයාවෙන් කරුණා මෛත්‍රියෙන් කටයුතු කරන්න එක. එහෙම වුණොත් තමයි එතන පූර්ණ වෙන්නේ. ඒ වගේ කාලාම සූත්‍රය කතා කරනකොට එපා කතා කරනවා කරන්න ඕන මොකක්ද කියලා ගොඩක් දෙනා කතා කරන්නේ. යන්නේ. කතා කරන්න. එතන සවනස සති සම්පජන්‍ය බොහොම මතක් කරන්නේ ඒ සති සම්පජන්‍යයත් ඒ සතිය අපි දන්නවා. නම් සම්පජන්නේදීත් එතනත් වෙන්න ඕනේ හොඳක් නේ සවනස. එතන දැන් සමහර කට්ටිය හොඳ කියන එක එක් විදිහට මේ අර්ථ දක්ව ගන්නවානේ. ඒතකොට එතනත් අර ඒ නිසා තමයි කාලම්ම සූත්‍රය දක්වන්නේ මේ තමන්ගේ න්‍යායට තමන්ගේ රුචි අරුචිකම් වලට ගැළපුණු පමණට හොඳ නරක තීරණය කරන්න බෑ ධර්මය අධර්මය තීරණය කරන්න බෑ ඒකට අර විදිහේ මූල ධර්මයක් පාවිච්චි කරන්න ඕන සති සම්පජඤ්ඤය සහ ඒ එහෙමත් තේරෙන්නේ නැත්නම් අපිට අපන්නක අර මේ අපන්නක ප්‍රතිපදා. එතකොට ඒවට අදාළ ක්‍රමවේදයන් තමයි ඔය අම්බලට්ටික රාහුල වාද සූත්‍රයෙන් මෙන්න මෙහෙමයි ਵਿਚාරලා බලන්න ඕන කියලා පෙන්නන්නේ. මම සන්නත බොහොම පිං ඔබ හන්සේ පැහැදිලි කරනවා සන්නයි.